යෝගාවචරයන් සඳහා දීලා තිනවයි කියලා පදනමේ මං ඉන්නේ. එකක් තමයි අපේ සංඝයා වහන්සේට මෑණියන් දැරිච්චා ඔක්කොටම සීල් සමාදන් කිරීම නිසන්න වනේ වෙනුවෙන් කරනවා. ඒ වගේ මේ වැඩමුළු පැවැත්වීමේ නීති පද්ධතිය මෙන්න මේ වෙලාවටයි කෑම දාහනේ ඇසිකිලි කැසිකිලි වැඩසටහන පිළිබඳව මේ ආචාර ධර්ම පද්ධතියක් අපි මේ නිසන්න වනේ සකස් කළ මේ වෙනකොට දීලා තිනවයි කියලා මං හිතනවා. ඊට පස්සේ භාවනා කරන්න ගියාට පස්සේ පරියන්කේ ඉඳගෙන මොනවද කරන්න ඕනේ නැත්නම් මොකද්ද භාවනාව කියලා කියන්නේ. සක්මනට වෙලාව හම්බෙච්චාම කොහොමද සක්මන් කරන්නේ? ඊ අතරමැදි වාරයේදී එදින්දා වැඩ කටයුතු කරනකොට අරන්නේ ඇතුලේ වැඩමුළුව ඇතුලේ කොහොමද කරන්න කියලා ඒකට උපදේශ පන්තියක් පටිගත කළ ධර්ම දේශනාවක් තියෙනවා. ඒකත් මේ වෙනකොට අහලා ඇති කියලා තමයි මම මේ කතා කරන්නේ. ඉතින් මේ සත්කාර තුන ලැබුණාට පස්සේ අපි මේම හම්බ වුණාට පස්සේ මේ පැය අපි නම් කරලා තියෙන ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් කියලා. එතකොට ලිඛිත ප්‍රශ්න Tamanට අහන්න පුළුවන්. ඒවට පස්සේ අපි ඒක සාකච්ඡාක ස්වරූපී යන නිසා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලටම ධර්ම සාකච්ඡා කියන නමත් අපි දානවා. එතකොට මේ අතරම කමඨහං සුද්ධ කිරීම කියන කෘත්‍යය සිද්ධ වෙනවා. කමඨාන් සුද්ධ කිරීම සාමාන්‍යයෙන් කරන්නේ සම්ප්‍රදාන කූලව කරන එකන එකන කියලා. ඉතින් අපි වැඩමුළු මේක 55 60ක් යනකම් 40ක් යනකම් ඒ විතරමයි ගියේ. 60 ඉඳලා 40 ඉඳලා 60 යනකොට තේරෙනවා විශාල පිරිසකට එහෙම කරන්න බෑ. ඒ නිසා සමස්තයක් වශයෙන් කරගෙන අපි සාමූහික රමඨාන් සුද්ධ කිරීමේ කියන අලුත් කලාවක් පටන් ගත්තා නිසන්වාරය. ඒකෙදි කරන්නේ Tamanට ලැබිච්ච සීල්පද පිළිබඳව සැකයක් තියෙනවනේ. සමාදන්ව රකින්න මේ අට සීල් පිළිබඳව සැකයක් තියෙනවා අපි ඒක විසඳ ගන්නවා. ඒක හිතේ කහට තියාගන්නේ දෙක ඇයි මේ නීති පද්ධතියක් ඒ නීති පද්ධතිය තමයි හිරිහර දායකද? ඇයි ඒව කරලා තියෙන්නේ කියනවනම් අපි ඒකට උත්තර දෙන්න බලාගෙන ඉන්න. මොකද එවැනි ප්‍රශ්න Tamanගේ හිතට කරදර වෙන්න දෙන්නේ නැතිවීම සඳහා තුන්වෙනි එක මේ දීලා තියෙන කමඨහන් උපදේශ ප්‍රමාණවත්ද වැටහෙනවද බරපතල වැඩිද ග්‍රන්ථි ස්ථාන නොපැහැදිලි දැන් තියෙනවා ඒකත් අපි කියනවා මේ ලිඛිතව දෙන්නේ කියලා. ඊට අමතරව තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් මේ වගේ සභාවක සාකච්ඡා කරලා කමක් නැති දේවල් අපි කියනවා ධර්ම සාකච්ඡාක ස්වරූපයෙන්. නැබැයි gederi ඉන්න කට්ටිය හරි අල්ලපු gedera කට්ටියගේ ප්‍රශ්න අහන්න එපා. ඒව එකක්වත් ගන්නෑ. මොකද ඒක අපිට විසඳ ගන්න බෑ. මේ ඉන්න අයගේ සම්බන්ධ වෙලා ඉන්න අයගේ ආධ්‍යාත්මික ප්‍රශ්න අපි ගත කරන ජීවිතේට අපි හදා බෙදා ගැනීමක් කරනවා. ඊට අමතරව හන්දේ අපි පහට විතර බණක් සම්බන්ධ වෙනවානේ. අනේ ධර්ම දේශනාවට සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් ධර්ම සාකච්ඡා ප්‍රශ්න නැත්නම් ධර්මයේ ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් මේ විදිහට මේ ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න නම් කරන්නේ ඔයින් පිට මොනවාක්වත් අපි ගන්නෑ කියන්නේ. කොයින් පිට යන දේවල් අපිට කරන්න බෑ. අපි මේ සීමිත පැයක වැඩ කරන්නේ. නිසා මෙන්න මේ පරාසය ඇතුළත එන ප්‍රශ්න විතරයි වැඩමුළු සංවිධානය අපිට ඉදිරිපත් කරන්නේ. අනික් අපි බැහැර කරනවා බැහැර කරලා උත්තර බඳිනවා. ඇයි බැහැර කළේ කියන්නේ? අන්න ඒකට ගැම්මක් එන්න මම මේ කතා කරන්නේ. ඉතින් ඒක නිසා ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ විදිහට කොලයක ලියලා නම ගම ලියන්න ඕනේ. තමම කියවලා බලන්න අහනින් එක්කනට තමන් අහන්න අතර ප්‍රශ්නේ පැහැදිලි වෙනවාද කියලා. උතර වෙන කෙනෙක් කියවන්නේ. දෙවෙනි ක්‍රමේ තමයි අපිට සමහර විටක සභාවේ ලිඛිත ප්‍රශ්න හමාර වෙලා අපිට ඉඩ වෙලා ඉතුරු වෙනවා. එතකොට අපිට සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්න. එතකොට අත උස්සපුවාම කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අවස්ථාව ලැබිච්චාම අපි ළඟ තියෙනවා මේ මයික් එකක් අපිට එවන්න පුළුවන්. ඒකට කතා කරපුවාම එතකොට ඔක්කොටම ඇහෙනවා. සමහර විටක සමහරට මේ මේ ප්‍රශ්න වලට ලිඛිත ලේඛන වලට ප්‍රකාශන වලට ඇති වෙන්න තොරතුරු නැත්තම් මට සමහරලාට ඒක නා කැඳවලා අහන්න වෙනවා. මෙන්න මේ මේ තොරතුරු අවශ්‍යයි කියලා. එතකොටත් අපි මයික් එකක් යවනවා. අත උස්සපුවාම ඒ ආදාර තොරතුරු ගත්තාම සාකච්ඡා ගොඩක් සජීවී බවට පත් වෙනවා. ඉතින් මේ ටික මම කැමති මේ කියපු ටික අද සාකච්ඡා වාරයේ ආරම්භ කිරීම පිණිස කරන ප්‍රකාශයක් ඒ මම දැන් මේ කියපු ටික හෝ මොන දෙයක් හරි පිළිබඳ ප්‍රශ්න තියෙනවනම් එක එකනා කතා කරන්න යන්න එපා ධර්ම සාකච්ඡාවක නාමයෙන් හරි වෙන කෙනෙක් අමතන්න එපා මෙතන විතරයි අපි කතා කරන්නේ අමතනවා නම් ලෙඩදුව ප්‍රශ්නයක් වෙච්චාම වැඩමුළු සංවිධානය හඳුන්ලා දීලා ඇති ඒ කණ්ඩායම් නායකෝ ඒ අර ආයේ මිස අනික කිසිම කෙනෙකුට ධර්ම සාකච්ඡාවක් වශයෙන් හෝ කතා කිරීමට අවශ්‍යතාවයක් නැති කරලයි අපි මෙච්චර පිරිච්ච ශාලාවක් එකතු කරන්නේ. එක එක නැකන කතා කරන ගත්තොත් අපිට කිසිම ගුණයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට අවාසනාවන්ත විදිහට යා කණෙන් ඇදලා විසි කරන්න වෙනවා. ඉතින් ඒක හරි හොඳ නෑ නේ මෙච්චර ලස්සනට වැඩක් කරගෙන යනකොට මෙච්චර වියදම් කරන මහන්සිලා ආපු කෙනෙක් අපි විසි කරන්නේ. විසි කරන එක නම් විසි කරනවාමයි. මට හරි ආසාවක් තියෙනවා අන්නේ මේ එක්කිනු දෙනකොට කන රත් වෙන්න ගහනද. ඒ කියන්නේ මේ වැඩක් කරනකොට ඇවිල්ලා ඒකට ගැළපෙන්නේ නැතුව කටයුතු කරනකොට එතකට මගේ යුතුයකමක් වෙනා එක. ඉතින් ඒක කල්ැතුව කියන්නේ කිසිසේත්ම කිසි කෙනෙක් බනවන්න එපා, අහන්න එපා. තියෙනවන වැඩමුණු සංවිධානයෙන් ආන. ඔය මං කියපු මාතෘකා මං හිතනවා සාකච්ඡාට ගැළපෙනවා තියෙනවා මම මම 26 වෙනිදා මට එන්න වෙන්නේ. අනික හැම දවසෙම මං එනවා. අවිලා සාකච්ඡා කරනවා. ඒ නිසා මේ පුළුවන් තරම් නිස්සද්ද වෙමු. පුළුවන් තරම් අනික් අයගේ උදේකලාවට සහ විවේකයට ගරු කරමු. ඒකෙල්ල අපිට ලැබිච්ච වෙලාව උපරීමේ මේ කාලයේ ප්‍රයෝජන ගැනීම සඳහායි ධර්ම සාකච්ඡාවක මේ කාලයක් ලැබලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ටික ප්‍රමාණවත් කියලා වැඩේ පටන් ගන්න. ඉතින් ඒක නිසා අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ ප්‍රශ්න විචාරාත්මක වැඩමුළුවේ වැඩසටහනේ වැඩමුළුව අපිට ආරම්භ කරලා දෙන විදියට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව මා විසින් ලනුපැදුර මත සහ සක්මන් මළුවේ සක්මන් කරන විට වම සහ දකුණ වශයෙන් මෙනෙහි කරමින් පැයක් පමණ එක දිගට සක්මන් කළා. පියවර 7ක් 8ක් පමණ එක දිගට සිහිය හොඳින් පවත්වා ගත හැකි අතර ඉන්පසු සිහිය බිඳී යන්නේ රූප හෝ ශබ්ද නිසා නොව නොයෙකුත් සිතුවිලි නිසා බව දැනුනි. සමහර විට සිහිය පිට ගිය සැනින් ඒ බව නොදැනෙන නිසා තප්පර කීපයක් පමණ එසේ වෙනස් සිතුවිලි ගලා එයි. නැවතත් සිහියටපත් වූ විට අදිෂ්ඨාණයෙන් යුතුව පියවර කෙරෙහි සිහිය තබාගෙන සිටින්නට උත්සාහවත් වීමි. ලනුපැදුරේ ඇවිදින විට ගොරෝසු වියලි ගතියක් යටිපතුලට දැනුණු අතර හොඳින් අවධානය යොමු වන විට සිසිලස සහ තෙත ගතියක්ද දැනුනි. සක්මන් මළුවේදී තද ගතිය, ලිහිල් ගතිය, තෙත ගතිය සහ සිසිලස යටිපතුලට දැනුනි. පරයන්ක භාවනාව. එක දිගට කළ හැකි වූයේ විනාඩි 20ක් පමණ කාලයකි. එහිදී ශ්වසන වාර 4ක් 5ක් පමණ එක දිගට සිහිය පිහිටුවා සිටිය හැකි වූ අතර නොයෙකුත් සිතුවිලි නිසා ඉන්පසුව සිහිය බිඳී යයි. තවද සමහර අවස්ථාවලදී හෘද ස්පන්දනය උරස බෙල්ල සහ හිස පිටුපසින් තද තදින් දැනෙන්නට වන අතර එවිටද හුස්මේ අවධානය ගිලිහි එම ස්පන්දනයට අවධානය යොමු වේ. නමුත් නැවත ඉක්මනින් හුස්මට සිහිය ගැනීමට හැකි වේ. ආස්වාසය සහ ප්‍රස්වාසය බොහෝ විට දැනෙන්නේ වම් නාසිකා නාසිකාවේ ඉහළ ධාරයේ වන අතර ඉඳහිතයේ දකුණු නාසිකාවේද දැනේ. හුස්ම ඉහළට ගන්නා විට ගන්නවා යනුවෙන්ද පහළට හෙළන විට පිට කරනවා යනුවෙන්ද මෙනෙහි කරමින් භාවනා කළා. ආස්වාසයේ වියලි ස්වභාවයකුත් ප්‍රස්වාසයේ තෙත් ස්වභාවයකුත් දැනුනි. සිහිය හොඳින් පැවති සෑම විටකම හුස්ම දැනුනේ සුරන් රැල්ලක් ලෙස නොව සුලං කැටි වශයෙන් එක දිගට කලක් භාවනා කර නොමැති අයෙකු වනත් මාගේ අද දින භාවනා අධ්‍යක්ීම් ඇසුරින් මගේ භාවනාවේ වරදක් වේ නම් එය නිවැරදි කොට නිවැරදි මාර්ගය කියා දෙන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේකේ විස්තර පිළිබඳව එච්චර ඉදිරිපත් කිරීම පිළිබඳව එච්චර දෝෂයක් කියන්න බෑ මම හිතන්නේ කියන්න ඕන දෙපැහැදිලි වෙනවා සම්පූර්ණ රචනය දිහා බලනකොට මට හිතෙනවා මෙන්න මෙහෙම ප්‍රකාශයක් හිටොත් හොඳයි කියලා. සක්මණේසා පරියන්කේදී හිතවිලි වලට පිට යන එක හොඳට ලස්සනට ලියවිලා තියෙනවා. ආසන්නයට ඇවිල්ලා තියෙනවා මේ කාරණාවට. මොකද්ද? හිතවිල්ලක ඉඳලා පරියන්කේදී හෝ සක්මණේදී නැවත පරියන්කේ ආනාපානෙට එනකොට අන්නේ සංසිද්ධිය පුළුවන් තරම් වාර්තා කරන්න. පිට ගිය හිත නැවත ආනාපානට එන අවස්ථාවක් මේක ලියලා තියෙනවා. අන්නේ ආනාපානට එනකොට ආනාපානය ඇවිස්සීලාද සුහදව නැවත ආනාපානට යන්න පුළුවන්ද? නැවත ආනාපානට ඇවිල්ලා බලනකොට හිත පිට ගියා කියලා පශ්චාත්තාපයක්ද තියෙන්නේ. එහෙම නැත්නම් ගමන්නේ පිට ගියත් මට ආව ගන්න පුළුවන් කියන සතුටක්ද තියෙන්නේ කියලා අන්නේ තොරතුරු ටික නැවත බලන්න. එතකොට හිත පිට යන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. හිත පිට යෑම නැවත එන ගමන බලන්න අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. ඒ හිත පිට පළච්චාවයි. ගිහිලා ආපහු එනකොට ආවට පස්සේ ඒ Taman ආනාපාන කරගෙන ඉන්න පරියන්කේන එහෙ නැත්නම් සක්මනේ ඉන්නවනම් නැවත Tamanගේ මූල කර්මස්ථානය කරා නැවත එන ගමනේ විස්තර හොයන්න හොයන්න මෙතෙක් ජීවිතේ නොදැක්ක පැත්තක් එහෙම නැත්නම් අපිට අනාවරණය වෙලා තිබුණ එකක් ආවරණය වෙනවා හරියට හඳේ පිටිපස්ස පැත්ත දැක්කා වගේ. අඳ හැම වෙලාවෙම අපිට එක පැත්තක් මුණ බාගෙන තමයි කරකේ. අපිට පුළුවන් නම් හඳේ පිටිපස්ස පැත්ත සිටියංගත කරන්න ඒක විශාල වැඩක්. ඒ කරන වගේ තමයි නැවත එන ගමන විස්තර. ඉතින් මම කැමැති එළියපෙකනා මේ වෙලාවේ මේ විස්තර කියන්න කැමැතිද කියලා අත උස්සනවනත් බලන්න. අත උස්සනවා නම් අපි කැමැති විනාඩියක් දෙකක් ඒ කෙනෙක් වෙනුවට දෙන්න. හොඳයි. එතකොට අපි දැනගන්න කැමැති නැවත නිවස බලා හිත එන වෙලාවේ විස්තර පොඩ්ඩක් සභාවට කියන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. නැවත කියන්නේ සිහිය පිට ගිහින් නැවත එනකොට පශ්චාත්තාවපයක් නම් දැනුන්නේ නැහැ ඔබ වහන්සේ කිව්වා වගේ. විශේෂ සතුටක් දැනුනේත් නැහැ. හැබැයි දල වශයෙන් දැනෙනවා කොච්චර වෙලාවක් වගේ හිත පිට ගිහිල්ලා තිබුණද කියලා. දැන් මම වார்த்தාවේ තත්පර කිහිපයක් කියලා තිබ්බේ ඒක මට සෑහෙන්න වෙලාවක් කියලා දැනුන නිසා මේ සක්මනේදී පර්යංකේදී ඊට වැඩි ඉක්මනින් හිත අපහුව ආවා කියන එක මට දැනුණා. සහ මේ ඇස් අරගෙන ඉන්නකොට උනත් ඇස් වලින් උයි කනෙනුයි එන අරමුණු වලට වැඩිය සිතිවිලි වලට හිත යනවා ඒකෙන් තමයි හිත විසිරෙන්න කියන එක හඳුනාගත්තා. ඔය නිසා ඒක නැවතත් ඒක අනුමත කරගන්න හිතවිලි වලටම කමක් නැහැ. යන්නේක ගියාවයි ඒක පශ්චාත්තාප වෙන්න එපා. ආපහු එන ගමනේ විස්තර හොයන්න පුළුවන් නම් හරියට මීහරකා නහයෙන් අල්ලගත්තා වගේ. නාස්රණුවෙන් අල්ලගා දඟලන්නේ ආයි. ඒ නිසා යන්නේකට පශ්චාත්තාප වෙන කරන්න මට උත්තර දෙන්න බෑ. පශ්චාත්තාප වෙන්නේ නැතුව ආපහු එන ගමනේ විස්තර ලියන්න පුළුවන් නම් පළවෙනි දවසේ අපි බලාපොරොත්තු වෙන්න බැරි තරම් දියුණුවක් එකේ පෙන්වනවා. ඒ නිසා යනාතේ පළච්චාවයි තමයි පුළුවන් තරම් අරමුණේ පවත්තන්න. ආපහු ආවට පස්සේ අරමුණ සැදී පැහැදී ඉන්නවද තමන්ගේ හිත බාර ගන්න නැත්නම් අරමුණ පැකිලෙනවද අමාරුදට හිතට හිත ගෙවද්ද ගන්න කියන එක දුරට නිරීක්ෂණය කරන එක විස්තර වැඩි වෙන්න වැඩි වෙන්න තමයි මෙතෙක් නොදැක්ක තමන්ගේ අට කණ්ණාඩියකින් මෙහෙම බල්ලා පිටිපස්සපත් බැලුවා. නොදැක්ක පැත්තක් දැක ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අවසරයි. සිත නැවත එනකොට සිත යන වෙලාවට වැඩිය හොඳ සිහියක් තියනවා කියන එක තමයි මට දැනුනේ. කියන්නේ අරමුණේ නංවන්න පහසුයි කියන එක තමයි දැනුනේ. ඒකට අරමුණේ විස්තර කියමනේ තමයි අහුවෙන්නේ. අරමුණ එනකොට තැම්පත් වෙලා අද සමීපෝ පෙන්ලද ආස්වාද ප්‍රසවාස වෙනස පේනවද කියලා නැවත එනේන වෙලාවේ ආනාපානේ අලුතෙන්ම දැක්ක කෙනෙක් වාගේ ආදුනිකෙක් වාගේ නවකෙක් වාගේ දිහා බලන්න. බලනකොට කවදා හරි වෙන්නේ හිත කොච්චර පිට ගියත් ආනාපානේ කලබල වෙලා නැහැ. අපි පශ්චාත්තාප වුණොත් අපරාධේ පව් කරගන්න. පශ්චාත්තාප නොවි කලබල වෙන්නේ නැහැ කියලා බැලුවොත් පේනවා අපේ හිත අපි හිතනට වැඩිය සදාචාරයට කැමති. හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. මම සුදුසු සක්මන් තීරුවක් තෝරා ගත්ෙමි. එක් කොනක සිටගෙන මම දැන් මෙතන කියා සිතා රවුන්ඩ් දෙකක් තුනක් හයියෙන් නිදිමත යෑමට ඇවිද්දෙමි. ඉන්පසු මම භාවනාව ආරම්භ කළෙමි. මගේ ඇස් දෙක මම ලනුපැදුර දිහා බලා සක්මන් කළෙමි. වම දකුණ වශයෙන් ඇවිද්දෙමි. මිනිත්තුවක් පමණ ඇවිදින විට මාගේ සිත පිට ගියේ. ඒ තවත් අයෙක් ඒ ලනු පැදුරේම ඇවිදින්නට පටන්ගත් නිසාය. මම ඊතා උත්සාහයක් තබමින් නැවතත් ලනු පැදුරේම ඇවිද්දිමි. ලනු පැදුරේ ඇති වෙනස් ස්ථාන නිරීක්ෂණය කළෙමි. ලනු පැදුරේ পায় තබන විට රළු ප්‍රදේශ බහුල වූද ඊටමත් සිනිදු ස්ථානද পায়ට දැනිනි. ලනු පැදුර සීතලක්ද විය. මගේ සිත පිට ගියද මම නැවත මාගේ পায় දෙසට සිත ගත්ෙමි. පය භාගයක් පමණ සක්මන් කොට ඒ අවසන් කළෙමි. තෙරුවන් සරණයි. එතකොට අර හිත පිට ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ හිත පීරිය ප්‍රමාණය තමයි හිත අරමුණේ ඉන්නකොටයි පිට ගියාමයි කියලා දෙකක් තියෙනවා. අරමුණේ එනකොට ප්‍රධාන අරමුණත් එක්ක හිත පවතිනවා. ඒකේ මිනෝට ඒකේ වටනකම නැහැ. පිට ගියාට පස්සේ තේිනවා දැන් අරමුණේ නැහැ. අරමුණ නැති මොකද? දැකීමක්, ඇහිීමක්, සද් හිතවිල්ලක් මොකක් හරි එකක්. එතකොට මේ දෙකේ වෙනසෙන් තේරෙනවා දවසින් දවස දවසින් දවස පිට යන වාරගාන්ත වැඩි වෙන්නේ අරමුණේ ලැබුම් ගන්න වාරගාන්ත කියලා. ඊට අමතරව තමයි ඉස්සෙල්ල මතක් කිව්වේ ගිහිල්ලා ආපහු එන එකට සාදර වෙච්ච එකනට තියෙන කොච්චර බාධා තිබුණත් එන්නේ එන්නේ එන්නේ එන්නේ Tamanට අරමුණේ හිත ලැබ ගන්න ප්‍රමාණය, tempat වෙන ප්‍රමාණය, මුණ්ඩ දාලා ඉන්න ප්‍රමාණය වැඩි වෙනවා නම් බාහිර කරදර ගැන මොනවත් ඒක සඳහන් නොකරත් කමන්නේ. තමන් දන්නවා දවසින් දවස දවසින් දවස සතිය අරමුණේ ප ဋ ාණය වෙනවා කියලා පදත්තාන වෙනවා පහි පිහිටනවා කියලා. ඒක ඩිංගිත්තක් වැඩෙනවා නම් ඒක හොඳටම සතුටු වෙලා අන්න ඒකට අනුග්‍රහ කරනවා ඇර ඒකට සතුටු වෙනවා ඇර කරදර වලට චෝදනා කර කර ඉන්න යන්න එපා. ඒක මහා මුස්පේන්තු වැඩක්. ඒක මහා කාල කන්‍ය වැඩක්. ඒක මහා කඹුරණ වැඩක්. ඒකෙන් තමයි අපිට මේ හම්බෙච්ච බුද්ධ ශාසනයවත් වැඩක් ගන්න බැරි. ඒ නිසා හරියනේක් ගැන කල්පනා කරලා ඒකට ඉස්සරහින් ලියලා ඒකට තැන දීලා ලියන්න ගිය කෙනාට මම මෙතෙක් කල් දැකලා නැහැ වැරදිලා තියෙනවා. ඒ නිසා නිතරම බාධාව සතහන් කරන්න. හැබැයි බාධා නැති වෙලාවේ විස්තර පුළුවන් තරම් වார்த்தාවට ඇතුල් කරන්න. ඒතකොට තමන්ගේ රචනා ස්වරූපය ඉදිරිපත් කිරීම හැකි සංඥාව ඒ වගේම ධෛර්යය වැඩි වෙනවා. ඒ නිසා පිටේණේක ඉංගියක් විදියට ගමන් යන ගමනක් යන කෙනා පහු කරන හැතැම්ම කණු ගන්න විදියට දැනගන්න. ඉත පිට යනවා නමුත් පිට යන්න යන්න තමයි තේරෙනවා ගමන ඉස්සරහට යනවායි කියලා අන්න ඒක වැඩි කිරීම සඳහා ක්‍රමසහ විදිය යොදන්න කියන එකයි කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. දීර්ඝ හුස්මකින් පටන්ගෙන හුස්ම ඉහළට ගන්නවා හුස්ම පහළට හෙළනවා ලෙස ආනාපාන සතිය සිදු කළා. කෙමෙන් හුස්ම ගැනීමේ වේගය ඉහළ දමමින්ද භාවනාව සිදු කළා. භාවනාවේදී කීප අවස්ථාවකදීම සිත වෙනස් වූ අතර යම් අවස්ථාවකදී හුස්ම නාස්පුඩු අවසානයේ උණුසුම් වාතයක් ලෙස දැනුණා. එමෙන්ම පපුවට තද ගතියකුත් දැනුණා. එක් ඉරියව්වෙන් සිටීමට අපහසුවක් හා දැඩි වේදනාවක්ද දැනුණා. වේදනාව ඇති වූ ස්ථානයට සිත යොමු කිරීමේදී රත් වී ඇති ලෙස දැනුණා. වේදනාව සිසිල් වෙමින් කෙමෙන් පහව යන බව දැනුණා. හුස්ම නාස්පුඩු අතර වදින අවස්ථාවේදී බොහෝ විට සිත එකඟ නොවන බවද දැනුණා. සක්මන් භාවනාවේදී බුමුතුරුණුවේ සක්මන් කිරීමට යම් අපහසුයක් ඇති බවත් වැලිමලුවේදී පහසුවකුත් දැනුණා. වැලිමලුවේදී පරියංක භාවනාවද ශාලාවට වඩා පහසු බවක් දැනුණා. සක්මන් කිරීමේදී විලුඹේ සිට මහපට ඇඟිල්ල ස්පර්ශ වන අයුරු මෙනෙහි කළා. පියර පියවර වැඩි ගණනකට යාමට අපහසු වුණා. සිත වෙනස් වූ විට නැවතුණා. නැවත සක්මන් භාවනාව පටන් ගත්තා. එච්චරයි. ඒකෙදී අර මසාලාවට වැඩි ආසාවක් තියනවා කියලා තියෙනවා ඉඳගෙන ඉන්න වැලිමලුවේ ඒ වගේ දේවල් කෙරුවට කමන්නේ උත්සාහ කරාට කමන්නේ නැහැ. නමුත් අපි පුළුවන් තරම් අර ක්‍රමීට කාලසටහන එකඟව කරගෙන යන එක තමයි හොඳ. ඒ වගේම හැම වෙලාවකම පරියන්කිට යන ඉස්සලා ධක්මන පුරුදු කරගන්න වැලිමලුවට බුමුතුරුනකොට වැඩිය වැලිමලුවේ සක්මන හොඳයි. ඒකට අපි පුළුවන් තරම් උනන්දු කරනවා. මේ බුමුතුරුනේ සක්මන් කරන්නයි වැලිමලුවේ සක්මන් කරන්න පුළුවන්කම තියෙද්දි බුමුතුරුනට යනවයි කියලා කියන්නේ කම්මැලිකමක් කියලා අපි කියනවා. ඊට වැඩිය පුළු පුළුවන් වෙලාවේ පායන වෙලාවට ගිහිල්ලා සක්මන් මළුවේ සක්මන් කරන්න ඒක මේ නිස්සන් වණෙන් හම්බෙන අතිසුකෝපභෝගී සලකිල්ල වෙන කොහේවත්ම නැහැ ඒකට අපි ගුකා ක්‍රියදම් කරලා තියෙනවා ඉතින් ඒ නිසා හැකිතරම් ඒක පාවිච්චි කරන්න ඒකට තමයි තේරෙයි එනකොට තිබුණ ලෙඩ නැහැ කියලා යනකොට ඉතින් ඒ නිසා වැලිමලුව බුදුන්තරම් පාවිච්චි කරන පාවිච්චි කරලා ඒ පස්සේ සක්මණෙන් පස්සේ හම්බෙන්නේ ආනිසංස ටික පරියන්කට යොදන්න කොමාරී අදාළ භාවනාවට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීම අතින් හොඳ රචනයක් කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. මා ආසනයේ මත හොඳින් වාඩි වී සිත වර්තමානයේ තුල පිහිටුවා ආනාපාන භාවනාව කළෙමි. සිත යෙදුවෙමි. මුල් කාලයේ ආස්වාසය හා ප්‍රස්වාසය සිදුවන විට ඒ වම් නාස්පුඩුවෙන් ඇතුල් වෙන හා පිටවන බව දැනුණත් ඊටමත් ටික වේලාවකින් කෙටි වේලාවකින් එය සියුම් වීමට පටන්ගත් අතර අරමුණ ප්‍රකට වන තැනක් නොතේරුණි මා දිගටම ආස්වාසය හා ප්‍රස්වාසය කෙරේ පමණක් සිත යොදවා සිටින විට ආස්වාසය කෙටියට දැනුණු අතර ප්‍රස්වාසය ටිකක් දිගට නිරීක්ෂණය වීම දිගටම පැවතුණි ක්‍රමයෙන් හුස්ම ගැනීම හා පිටවීම තව තවත් සියුම් වූ අතර මායේ දෙස සිහියෙන් ඇතුළු වීම හා පිටවීම නිරීක්ෂණය කළෙමි. අවසාන කාලයේදී හුස්ම ඇතුළු වීම හා පිටවීම එක සමානව දැනුනි. මේ විනාඩි 45ක කාල සීමාවේදී කිහිප විටක් මාගේ සිත වෙනත් අරමුණු කරා ගමන් කළ අතර මා හැකි ඉක්මනින් එය වෙනත් අරමුණක් බව අවබෝධ කරගෙන මාගේ අරමුණ වූ ආස්වාස ප්‍රස්වාසයේ කෙරේ සිහිය පවත්වා ගන්න ගන්නා ලදී. මාහට එක දිගට ටික වේලාවක් මේ ආකාරයට ආස්වාස හා ප්‍රස්වාස කෙරේ සිහියෙන් බලා සිටිය හැකිය. මේ කාලය තුල මාහට විශේෂ වේදනාවක් හෝ කය පිළිබඳ කිසිම හැඟීමක් හෝ දැනීමක් නොදැනුණු අතර අවසාන කාලයේදී හිසෙන් සියුම් වේදනාවක් දැනුණු අතර ඒ මා වේදනාවක් බව හඳුනාගෙන ඒන් සිත ඉවත් කර මූල කර්මස්ථානයටම සිත යොමු කළෙමි. අවසාන කාලයේදී මාගේ අත් දෙක එක පාර්තම එක් අත්ලයකින් ටිකක් නැතු බව දැනුණා. දැනුණ අතර මා ආස්වාස ප්‍රස්වාස භාවනාව අවසන් කරලා පසු මගේ කකුල් යාන්තම් හිරිවැටි ඇති ගතියක් දැනුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ලකුණු ලිපේන තියෙන මේකට නිකන් මේ යෝගයේ යෙදීගෙන වගේ එනවා කයයි අරමුණයි සතියයි සුවද වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේක ටිකක් පවත්වාගෙන යනකොට තමයි අපිට මේ කරන ප්‍රයත්නයේ ආනිසංස දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ප්‍රමාණය මේ වෙලාවේ සතුටු වෙලා මේ විදිහට දිගට පවත්වාගෙන යන්න පවත්වාගෙන යනකොට යනකොට තමන්ට මේ සතිය අඛණ්ඩභාවයේ එහෙම නැත්නම් සතිය ආනිසංශ තේරෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අර ගත්ත අරමුණ ඒ කාලේ පුරාවට වෙනස් වෙලාද නැද්ද කියන එක හරියට දැනගන්න. මෙතන ලියලා තියෙන වෙනස් වෙන්නේ නැහැ කියලා ඒකට තාම මේ ප්‍රකාශය ඇත්ත වෙන්න පුළුවන්. ඒකට හේතුව තාම ඇති වෙන්න වෙලාවක් ආනපන දිහා බලන්න දීලා නැහැ. ඒ නිසා දිගට මේක කරගෙන යන්න කරගෙන යනකොට ඒ ආනපනේ පවතින විපිරියාස අනිත්‍ය භාවය වෙනස් වෙන බව නැත්නම් සියුම් වීම තුනී වීම අපේක්ෂා කරන්න එපා පේන්න ඉඩ තියෙනවා. තෙරුවන් සරණයි. ගරු පින්වත් ස්වාමින් වහන්සේ. පරියංක භාවනාවේ වார்த்தාව. ආසනයේ තැම්පත්ව මම දැන් මෙතන ලෙස දකිමින් සිටියේදී සුළු වේලාවකින් හුස්මට හිත යොමු විය. ආස්වාස ප්‍රස්වාසයේ වෙන්කොට හඳුනා ගැනීමට උත්සාහ කළෙමි. බොහෝ විට ආස්වාසය හා ප්‍රස්වාසය දැනුනි ඊතා සියුම් ලෙසය. ශාලාවේ විදුලි පංකාවෙන් නිකුත් වන වාතය මුහුණේ හා නාසයේ වදිනා විට සියුම් ආස්වාස ප්‍රස්වාස වෙන්කොට හඳුනා ගැනීමට මහත් ආයාසයක් ගැනීමට සිදුවිය. ඇතැම් විට ආස්වාස ප්‍රස්වාස සියුම් වී නැතිවීමෙන් වැටහි ගොස් ඒ ගැන අවධානයෙන් සිටිනා විට නැවත ආස්වාස ප්‍රස්වාස දැනෙන්නට විය. සිත ඇතැම් විට වෙනස් සිතුවිලි මතත් සිතුවිලි මතක් වීම චිත්ත රූප ස්පර්ශයන් වරහන් ඇතුලේ ශාරීරික නිසා වෙනතක ගියා නමුත් එය දැනගත් විගස නැවත අරමුණටම යොමු කළා හුස්ම රැලි 10ක් 15ක් පමණ වූ අවධානයෙන් සතියෙන් සිටිය හැකි වුණා උදෑසන පරයන්කේ විනාඩි 45ක් පමණ පහසුවෙන් එක ඉරියව්වෙන් සිටිය හැකි වුණා ශාරීරිකව ඇතැම් විට සැහැල්ලුවක් සතුටක් ඇති වුණා. නමුත් අනෙක් පරයන්ක භාවනා වාර දෙකේදීම දැඩි නිදිමතක් ඇති වුණා. විවිධ අරමුණු චිත්ත රූප ජවනිකා පෙනී ගියා. ඒ දැනගත් විගස නැවත සිත අරමුණට යොමු කළා. නැවත පිට ගියා. වාර 6ක් 7ක් උත්සාහ කොට බැරිම වූ විට ආසනය වෙනස් කළා. සක්මනට යොමු වුණා. සක්මන් භාවනාව ආරම්භයේදී වමහා දකුණු කකුල පොළවේ ස්පර්ශයේ ස්පර්ශයේ වෙත අවධානය යොමු කළා. කකුල එසවීම ඉදිරියට යාම හා පොළවේ ස්පර්ශය දැනුණා. එක කකුලක් බිම තබනවත් සමග අනෙක් කකුල එසවීමට පටන් ගන්නා බව දැනුණා. ඇතැම් විට මෙය නොනවතින ගමනක් බව හිතුණා. වරහන් ඇතුලේ සංසාරය වගේ. කකුලට ලනුපැදුරේ ලනු කෙඳිවල සියුම් ස්පර්ශයෙන් මෙන්ම ගොරෝසු රළු ස්පර්ශද දැනුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක අර මේ මුල් ටිකේ රචනයේ සඳහන් කරලා තියෙනවා සමහර වෙලාවට නිකන් ආනපාන තුනි වෙලා නැවතත් ඒක දිහා බලනකොට නැවතත් ආනපානෙ මතුවෙනවයි කියලා. ඉතින් එහෙම මතුවෙන එක උනාට පස්සේ අර තිබුණේ ආනාපානෙ තුනී වුණා ඊට පස්සේ ආයමතුණයි කියන ඉතිහාස කතාව දන්නවනම් අර නැවත මතුවෙච්ච ආනාපානෙ මත ආදුනිකෙක් වාගේ නවකෙක් වාගේ දැන් පටන් ගත්තා වගේ කෙනෙක් කෙරුවොත් සමහර විටක අර ඉස්සලා වාරයටත් ඉස්සලා ආයෙත් මේ ආනාපානෙ තුනී වෙන්න ඉඩ තියෙනවා ඒකට ආයෙත් මතුවෙන ආයෙත් මතුවෙන ආනාපානෙ භාවනා කරනකොට ආයෙත් තුනී වෙනවා අන්න එහෙම තුනී වීම සහ නැවත මතුවීම වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න තමයි මේ භාවනාවේ Java කැවීමක් සිද්ධ වෙන්නේ. නිසා පළවෙනි චක්‍ර කරකැවෙන ගොඩාක් වෙලා යනවා. තීරුම් ගන්නත් ගොඩක් වෙලා යනවා. නැවත මතුනට පස්සේ ආයෙසරයක් ඒක මතම භාවනා කරන්න. නැවත මතුවෙන ආනපනින විසත්‍යක් වුණා ප්‍රශ්නයක් නැහැ. වේදනාවක් වුණා ප්‍රශ්නයක් නැහැ. සද්ද හිතවිල්ලක් වුණා ප්‍රශ්නයක් නැහැ. මතුවෙන්නේ මොකද්ද? ආනේ මත හිත පශ්චාත්තාප කරගන්න තුව මෙනෙහි කිරීම පටන් ගත්තොත් නැත්නම් මෙනෙහි කරන තුව ආධානය යොමු කරුවොත් ඒ චක්‍රේ දිගින් දිගට දිගින් දිගට කරකැන්න පටන් ගන්නවා. එතකොට එක පර්යංකයක් ඇතුළතේ වගේ චක්‍ර 10 15 20 30 කරගෙන යන්න පුළුවන්. එතකොට පේනවා නැති වුණොත් ඇති වෙනවා ඇති වුණොත් නැති වෙනවා. මොකා වුණත් එකයි. ආනපාන වුණත් එකයි, ශබ්දයක් වුණත් එකයි, හිතවිල්ලක් වුණත් එකයි කියලා ඕකට කතන්දර ගොතල වැඩක් නැහැ. ඒක දිහා බලාගෙන හිටියොත් ඒක මතුවෙන්නේ හේතු ඇති වෙච්චාම. ඒ නැති වෙන්නේ හේතු ඇති වෙච්චා නැති වෙච්චා. ඒ නැතුව මෙතන කවුරුත් කෙරුමක් නැහැ. වින්දනය කරන කෙනෙක් නැහැ. විධායකයෙක් නැහැ. වේදකෙක් නැහැ මේක නිකන් සදාචල යන්ත්‍රයක් වගේ යන්න පටන් ගන්නවා. ඉතින් ඒකට පාර හම්බ වෙන්නේ අරමුණු නැවත මතු වුණාම ආධුනිකෙක් වාගේ ඒ මතුවෙන අරමුණට සාදර වෙලා ඒක අරමුණු කරගෙන ඉදිරියට යන්න ඉදිරියට ගියාට පස්සේ තමයි තේරෙයි රත් කරගත් එකේ ඉක්මනට ඉක්මනට ඉතුරුටි කරගෙන යන්න පුළුවන් කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පරියංක භාවනාව පරියංක භාවනාව අද දින තෙවරක් කිරීමට හැකි විය. ඒ සෑම අවස්ථාවකම ආසනයේ හොඳින් කය සකස් කර ගතිමි. පසුව ශරීරයේ කකුල් නැමී ඇති තැන්වල දැනෙන තෙරපුමට ආසනයට ශරීරයේ තද වී ඇති ආකාරයට සිත යොමු කරමින් සිත කයට ගෙන ආවෙමි. මා දැන් මෙතන හිඳගෙන සිටිනවා යයි සිතමින් ඉරියව්වට සිතගෙන ආවෙමි. පළමු පරයන්කයේදී එසේ සිටින විට බොහෝ සෙයින් සිතවිලි එන්නට විය. විතක ඒවා තුනී වී නැවත කයට සිත යොමු කිරීමට හැකි විය. එහෙත් අපහසුයෙන් පාර පනින්නට උවමනා අයෙකුට ඒ අවස්ථාවක් නැතිව වාහන එක දිගට එහා මෙහා යන ආකාරයට කයේ සිත තබා ගැනීමට බාධා වෙමින් සිතුවිලි ගලා ආවේ. එහෙත් හැකි සෑම විටම කයේ රිදෙන තැනෙන තැන්වල සිත තබා ගතිමි. දෙවන පරයන්කේදී එතරම් සිතවිලි ආවේ නැත. ඉරියව්වට සිත තබාගෙන සිටින විට ක්‍රමයෙන් හුස්ම ගන්නා ආකාරය අනුව පපුව උස් පහත් වන ආකාරය ප්‍රකට විය. සිතයට යොමු කළෙමි. විටින් විට වෙන අරමුණු ඔස්සේ සිත ගියේ. එහෙත් නැවත පපුවේ උස් පහත් වීමට සිත හැකි සිත හැකි විටම ගෙනාවෙමි. ඒ වාර 7-8ක් පමණ බලන විට ශරීරයේ තැද්දෙන්නක් මෙන් දැනෙන්නට විය. එය නිදිමත වැඩි වූ විටක වැනිය. එහෙත් නිදිමතක් තිබුණේ නැත. විටක එය එහැට මෙහැට නැමෙන්නට විය. ඒ දෙස බලා සිටමින් හැකි සෑම විට නැවත ශරීරයේ උස් පහත් වන ආකාරයට සිතගෙන ආවෙමි. තෙවන පරයන්කේදී හුස්ම ඉහළ පහළ යන ආකාරයට සිත තබාගෙන සිටින විට නාසයේ කෙළවරට ආස්වාස ප්‍රස්වාසය දැනෙන්නට විය. ආස්වාසය වෙනමත් ප්‍රස්වාසය වෙනමත් දැනුනි. විතින් විට වෙන අරමුණු වල සිත ඇති බවද දැනුනි. ක්‍රමයෙන් නාසිකාග්‍රයට සිතගෙන ආවෙමි. ආස්වාසය ආයාසයෙන් ඇතුළු වන බවත් ප්‍රස්වාසය වේගයෙන් පිටවන බවත් දැනුනි. දිග හුස්ම කීප වාරයක්ම දැනුනි. කකුලේ වේදනාවක්ද දැනුනි. එවිට ඉරියව්ව මාරු කළේය. මේ මාගේ අද දින පරයන්ක භාවනාවේ අත්දැකීමය. පින්වත් ස්වාමින් වහන්සේ උපදෙස් ලබා දෙන සීක්වා. සක්මන් භාවනාව. සක්මන් භාවනාව ලනුපැදුරේ සිදු කෙරින. පැදුරේ එක් කෙලවකට ගොස් සිටගෙන සිටගෙන සිටින ඉරියව්වට සිටගෙන ආවෙමි. පැදුර උඩ යටිපතුල් තෙරපී තිබෙන දැනින. වාර කිහිපයක් ඇවිදිනවායි සිතමින් ගියෙමි. පසුව වම දකුණ ලෙස සිතමින් වට කීපයක්ම මීටර් 15ක් පමණ සක්මන් කළෙමි. පසුව ලනුපැදුරට කකුල ස්පර්ශ වන ආකාරයට සිත තබා ගතිමි. මාරුවෙන් මාරුවට යටිපතුල් එයට තදවන ආකාරයට සිත තබා ගතිමි. එක් කකුලක පළමුව යටිපතුල වැඩි අවසන ඇඟිලි ස්පර්ශ වන ආකාරය දුටිමි. එක් කකුලක ස්පර්ශය ඇඟිලි වලින් නිමවන විට අනෙක් කකුලේ විලුඹ ඉස්සීම ආරම්භ වන ආකාරය අද්දුටිමි. මේ යාන්ත්‍රණයක් ලෙස මාරුවෙන් මාරුවට සිදු වූ අත්විඳිමින් සක්මන් කෙලෙමි. සිත වෙන අරමුණු වලටද ඉඳහිට ගිය බව තේරුණි. පරිසරයේ ශබ්දද ඇසුණි. මේ මාගේ සක්මන් භාවනාවේ අත්දැකීමේ පින්වත් ස්වාමින් වහන්සේගෙන් තවදුරටත් උපදෙස් පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ බුදුසසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේකේ සක්මන් භාවනා පිළිබඳව නම් හොඳයි කියන්න පුළුවන් පරියංක තුනක් විස්තර කරන්න ගියාම අහගෙන ඉන්න සභාවට වෙහෙසයි. ඒ නිසා Taman හොඳයි කියන එක පරියංකයක් ලියන්න. අපි දවසින් දවස කමටන් වාර්තා ලිව්වත් ඔක්කොම පරියංක විස්තර කතා කරපුවාම උසාවියට වෙහෙසයි. එතකොට අවධානයක් යොමු කරන්න බෑ. ඒ නිසා හොඳ පරියංකයක තා හොඳ සක්මනක විස්තර ලියන්න විස්තර ලිවීම හොඳයි දිග වැඩිකම තියෙනවා. පරියංක තුනක් විස්තර කරන්න ගත්ත උත්සාහය නිසා ඒක පිළිබඳ විවේචනයක් මම මේ කරන්නේ. ඒ නිසා අනිත් දවස් බලනකොට මේ ක්‍රමයෙන් විස්තර කිරීම ඉදිරිපත් කරන්න නමුත් තමන් හිතන හොඳම පරියන්කයක් සහ තමන් හිතන නරකම ප්‍රතිරක්කයක් ලියන්න විශේෂයෙන් ලිය යුතුමක් තියෙනවා නම් දුෂ්කරතාව හෝ මොනවා හරි ඒ රචනය સમાප්තියේ කරුණු වශයෙන් ලියන්න. නැත්තම් පරියන්ක ඔක්කොම විස්තර කරන්න ගත්තොත් මේ අවධානය යන්නේ නැහැ මොකේකටවත්. ඒච්චර විතරයි මට කියන්න තියෙන්නේ සාමාන්‍ය වාර්තාකරණය හොඳයි පිටු කිරීම ඉගෙන ගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවට වාඩි වූ මම ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව මනා සිහියෙන් සිටි අතර දීර්ඝ ලෙස හුස්ම ඉහළ පහළ යන ආකාරය අත්විඳෙමි. නාභිය පපුවහා නාසිකාග්‍රෙහි මොහොතක් නැවතීම හුස්ම දීර්ඝ ලෙස තැම්පත්ව සිටීමේදී හුස්ම කෙටි වී නාසිකා ආග්‍රය වෙත හැපි හැපි යන බව දැනුනි. මොහතකින් හුස්ම නතර වූාක් මෙන් දැනුනි. කය පිළිබඳව නොතේරුණු අතර ඉහළ වරහන් ඇතුළේ බෙල්ලෙන් ඉහළ හිස තද ගතියක් දැනුණු අතර මා ඉහළද හුස්ම වැඩි වැඩි පහළ ඇති බවද දැනුනි. ඒත් මොහතකින් නැවතත් කයෙහි ආස්වාස ප්‍රස්වාස වාතයේ ගමන් කරනවා දැනේ. මේ ආකාරයෙන් වරින් වර දැනුනි. වැලිමලුවේහි සක්මන් කරමින් පාදයේ පාදය අරමුණ කිරීමේදී මුලින් පියවර වේගවත් වූ අතර පියවර කිහිපයක් අරමුණෙන් තිබුණු අතර නැවත පරිසරයේ ශබ්ද ගඳ සුවඳ හා පියවර තබන ශබ්දයේද ඇසුනි. තව දුරටත් සක්මන් කිරීමේදී පාදයේ පියවර වේගය අඩු අතර විලුඹ වැලි මත වැදෙන ආකාරය පිළිබඳව සිහිය පෙරට වඩා පැවතුනි. මා කමඨහණින් සිත රඳවා ඇද්දැයි ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි. ඔය විදියට වඩින් වර කමඨහණෙන් පිට යනවා. පිට ඉස්සල වෙලාදී කතා කරගොගේ පිට කියාට පස්සේ පිට ගිය බව දැන ගැනීමත් ලොකු ඥානයක්. එකම දෙයයි තියෙන්නේ පිට ගියයි කියලා කනගාටු නොවෙනවාද කියන එක විතරයි නැවත අහලා බලන්න තියෙන්නේ. පිට යන්නේක පිට යන බව දන්නේ කොහොඳයි. අසංගලා වැඩක් නැහැ. නමුත් එතකොට අර පශ්චාත්තාප වුණොත් නැවත අරමුණට ගන්න බැරි වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ශික්ෂාවක් ඇති කරගන්න සීල ශික්ෂාවක් නේකට සමාධි ශික්ෂාවක් පිටිගියයි කියලා කනගාට නොවි පිටිගිය බව දැනගෙන ඒ ගිය තැනින්තර නැවත අරමුණට ගැනීමේ හැකියාව આવොත් ඒක මේ සමාධි ශික්ෂාව නිසා ලැබිච්ච ප්‍රඥා ශික්ෂාවක් වඩපත් වෙනවා. ඒකට ඒක තමයි අපි යන්න ඕනේ. ඒ සඳහා සතිය අකණ්ඩව තියේදී දැන දැන හිත පිට ගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. පිට ගිය දේ ඒ විදිහට වාර්තා කිරීම මේ විදිහට ඉගෙන ගන්න. එතකොට හිත මේ පවට කෝල වෙන්නේ සතිය ඉස්සරහට කරගෙන පෞරුෂත්වයේ යුක්තව යන්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම භාවනා කරමි අදිෂ්ඨාන කර වාඩි වූ සැනින් මට ආස්වාස ප්‍රස්වාසයේ හොඳින් දැනේ. අද දිනද එසේම සිදුවිය. භාවනාව පටන්ගෙන ටික වේලාවක් යන විට හුස්ම නොදැනී ගියේය. ටික වේලාවකින් නැවත හුස්ම දැනින. නැවතද දැනෙමින් නොදැනෙමින් භාවනා කරන විට කකුලේ වේදනාවක් ඇතිවිය. ඒ දෙස බලා සිටින වේදනාව ටිකින් ටික වැඩි වී යන බව දැනුනි. ඊතා තදින් වේදනාව දැනෙන්නට විය. එය ඉවසා ගැනීමට අපහසු වූයෙන් සතියෙන් කකුල දිග හැර නැවත නවා ගතිමි. එවිට වේදනාව නැති විය. නැවත හුස්ම දැනී නොදැනී යන ආකාරය බලා සිටීමි. එක් හුස්ම රැල්ලක් හෝ දෙකක් පමණක් දැනී නොදැනී යන බැවින් හුස්ම නොදැනී තිබෙන කාලය වැඩි බව දැනුනි. සිතවිලි ආවිතද සිතුවිල්ලක් සිතුවිල්ලක් යයි කියා ඉවත් කෙලෙමි. පරයන්ක භාවනාවෙන් නැගිට විනාඩි 10ක් පමණ සක්මන් කර නැවතත් පුටුවක වාඩි වී පැයක් පමණ කාලයක් භාවනා කළෙමි. එවිට වේදනා නොදැනිනි. භාවනා කරගෙන යන විට හුස්ම නොදැනී තිබෙන කාලය පෙරටත් වඩා වැඩි බවද, කය සැහැල්ලු බවද දැනුනි. සමහර වේලාවට භාවනා කරන විට ලොකු සද්දයක් ඇසෙන විට එක්වරම තිගැස්සී. ඒ භාවනාවේ අඩුපාඩුවක්ද? මෙහි අඩුපාඩු ඇතොත් පැහැදිලි කර දෙන මෙන්ද භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා වැඩිදුර උපදෙස් ලබා දෙන මෙන්ද ගෞරව පූර්වකව දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ඊතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේකේ තියෙන විදිහට සමාලාට සද්ද වලට වේදනාව වලට එකපාරට අර ගැස්සිලා අවදි වෙන ගතියක් තියෙනවා. එතෙන්දී හොඳට ප්‍රතිවීක්ෂණය කරලා බැලුවොත් ගැස්සෙන්න ඉස්සෙල්ලා මම ඉඳලත් නැහැ දැනුමත් වෙලත් නැහැ මොකද්ද වෙලා දන්නේ ඒ නිසා නොදන්න තැනක ඉඳලා මේ දන්න තැනකට එනකොට ගසලා තන්න ගතියක් තියෙනවා. ඒ නිසා ඒක දැනගන්න මේ නොදැනි නොදන්න අවස්ථාව දැනගැනීමේ අන්තිම කෑල්ල ඔය. නොදන්න බව දන්නේ ගස්සලා දැනුමක් ආවට පස්සේ තමයි. ඒක එකෙන් කියවෙනවා නොදන්න නොදන්නා තැන ඉන්නකොට නොදන්න බව දන්නේ නැහැ. ඒ බව දන්න බවට දැනෙන්නේ ගස්සලා මේකට ආවට පස්සේ. ඒ නිසා පශ්චාත්තාප වෙන්නේ නැතුව දැන් මට නොදැන්න ප්‍රදේශයක් තියෙනවා. ඒක අවසාන තියෙන දැනීමකින් මේ නොදන්න ප්‍රදේශයේ අවසානේ දකින්න වගේකේ මුලක් දකින්න පුළුවන් කියලා බලන්න. අරමුණ සුනී වේගනේ යනකොට හුඟක් වෙලාවට මායාකාරී ස්වරූපයක් තිබුණාට නොදන්න තැන පටන් ගන්න එතනින්. අන්න ඒකට අවදි වෙලා යන්න. එතකොට හිමීට හිමීට ඔය නැවත අරමුණට එනකොට තියෙන ගැස්සෙන ගතිය එකවර නතර වෙන්නේ ටික ටික ටික ටික ටික නතර වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි මේ අභ්‍යාසය දැන් තියෙන්නේ රූපෙක ඉඳලා අරූපෙට යන්න හෝ රූපෙක ඉඳලා සූක්ෂම රූපෙකට යන්න හිත පෙරහුරුවක් කරන වෙලාව. ඉතින් ඒකට මුලැමැදාග දැනගැනීමේ ක්‍රමය හරහා නොදන්නා කමට අවදි වීමට සූදානම් වෙලා භාවනාවට යන්න කියන එක තමයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාව සිහියෙන් වාර 3ක් පමණ පවත්වාගෙන ගියා. ඊට පසු සිත පිට ගියා. ඒ සමගම නැවත සතියට එනවා. ඒ ගැන පහදා දෙන්න. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. මේක සාමාන්‍ය දෙයක්. ඒ සතිය කියන එක අපිට හිතේ තිබුණට කවදාවත් වැඩගත් දෙයක් නෙවෙයි. ඒ නිසා වර කියනවා වර කියනවා. අඩු ගන්න දැන් මේක දන්නවනේ දැන්. මේ සතිය ඇති වෙලාව නැති වෙලාව කියලා. මේ වගේ පිට ගියාට ආපහු ගන්න ආයසරයක් ආධුනිකයෙක් වශයෙන් කරන්න. එහෙම එහෙම කර කර කර කර කර ඒ කියන්නේ මේ පිටිගිය කියලා පශ්චාත්තාප නොවි මෙහෙම කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් අපි ඒකට කියනවා ගඟ දිගේ ඉහළට පීනනවා කියලා. නැත්නම් අපි ගඟ දිගේ පහළට ගසාගෙන යන්නේ. නිසා මේක ස්වභාවේ මේක මට විතරක් කරපු දඬුවමක් ආව වැරද්දක් නෙවෙයි. මට මේ තියෙද්දි සටන පාවා දෙන්නේ නැතුව දුර නික්ෂේපේ කරන්නේ නැතුව කරාරින් නැතුව නැවත නැවතත් නැවත නැවතත් ආධුනික මනසකින් හිත යොදලා මේ පැයෙම ගත කරන්න පුළුවන් නම් ඒක හොඳ අභ්‍යාසයක් වෙනවා ඒක හොඳ අතිරේක පුහුණුවක් බාටපත් වෙනවා. මේක සක්මනීදිත් වෙයි ඕන තැනකදී වෙයි නමුත් පශ්චාත්තාපේ නැතුව ඒතියෙද්දිම නැවත හිත අරගෙන ආධුනිකෙක් වශයෙන් කරගෙන යෑමේදී හරි හිතට නිහතමානීකමක් එනවා. හිතට අහිංසක ගතියක් එනවා. ඒ පැත්තේ මට කරදර ආවට මම අතාරින්නේ නැහැ. මම දිගට කරගෙන යනවා කියලා අන්නේ නිහතමානීකම වඩ아가න දිගට ඉදිරියට යන එකයි කරන්න ඕන. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවට ආධුනිකයෙකු වන මා ආනාපාන සති භාවනාව කිරීමේදී ආස්වාසේදී හුස්ම රැල්ල සිසිල්ව ඇතුළට ගිය බවත් ප්‍රස්වාසයේදී උණුසුම පිටවන බවත් හඳුනා ගතිමි. තවද මුලදී හුස්ම රැල්ලේ වේගය වැඩි බවත් ක්‍රමයෙන් එය අඩු වෙන බව දැනුනි. ඒ අතරතුර බාහිර ශබ්ද වලින් පිටතට ගිය බව සිත පිටතට ගිය බව දැනුනි. නැවතත් ආනාපාන සති භාවනාව කළෙමි. මගේ භාවනාව දියුණු කර ගැනීමට උපදේශයක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට පතන බෝධියකින් නිවන් සුව පතමි. ආධුනිකයෙක් වශයෙන් හොඳයි. නමුත් මේ වගේම සක්මන්ටත් හිත දාලා බලන්න කොච්චර පියවර ගානක් Tamanට සතිය යුක්තව කරන්න පුළුවන්ද? ඒ ගාන එන්නේ එන්නේ එන්නේ වැඩෙනවා නම් එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉඳගෙන ඉඳලා නැගිටලා ගියාට පස්සේ මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා දන්න ඕක තමයි සක්මන කියන්නේ. සක්මන් කරලා වෙලිලා ඉඳගත්තර පස්සේ මම දැන් ඇවිදිනව නෙවෙයි කියලා දන්න ඔච්චරයි සක්මන කියන්නේ. පරියන්කේ කියන්නේ. අන්න ඒ වගේ පොඩි ජයග්‍රහයක් ජයග්‍රහණයක් ඉදිරියෙන් තියාගෙන දෙක එකිනෙකට සාපේක්ෂව කරන්ඩ ඒතර දන්නේම නැතුව මේක පැද්දබල වරදණ්ඩයක් වෙන්නේ නැතුව විනෝදාංශයක් විදිහට කෙරේ. සක්මන් කරනකොට බලන්න ඉඳගෙන නෙවෙයි ඉන්නේ ඇවිදිනවා දන්නවනම් එච්චරයි. ඉඳගෙන ඉන්නකොට බලන්න මම ඇවිදිනවා නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නවා දන්නවා එච්චරයි. ආධුනිකයෙකුට ඒ ටික තියාගෙන ওই විදිහට දවසක් දෙයක් කරනකොට ඒක එච්චර බරපතල කාරණාවක් නෙවෙයි කියලා වැටහීම අනුව තමයි අපිට ආත්ම විශ්වාසය මතුවේ. ඒ නිසා සක්මන සම්බන්ධ කරගන්න කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආස්වාස ප්‍රස්වාස දකුණු නාසයට දැනුණා. වාර 15ක් පමණ නිරීක්ෂණය කළ හැකි වුණා. හිත පිට ගියා. ලනුපැදුරේ සක්මන් කරන විට පාදයට ගොරෝසු බවක් දැනුණා. වැලි මළුවේ සක්මන් කරන විට පාදයට සීතලක් දැනුණා. දන හිස වලලු කර නැමෙන ගතිය දැනුණා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔය විදිහට මේ පරියන්කේ නම් හිත පිට ගියාට පස්සේ තමයි මොකද්ද කරේ. මේ විදිහට සක්මණේදී දැනුණා නම් මේක තව ඉදිරියට කරගෙන යන තියෙන බාධා මොකද්ද නැත්තම් බාධා නැති අවස කලාතුරකින් හම්බෙන්නේ ඒ ඒ ගත්ත ගැම්ම දිගට පවත්තන හිත පිට ගියානේ නැවතත් ආධුනිකෙක් වශයෙන් නිහතමානීව අරමුණට හිත අරගෙන ආය නැවත නැවත කිරීම හරහා කාලසටහන තියෙන කාර්ය සම්පූර්ණයෙන්ම ඒ මානසිකාර්ය සඳහාම යොදවන්න කියන එක තමයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය අප ස්වාමින් වහන්සේ පළමු භාවනාවේදී හුස්ම ගැනීම හා පිට කිරීමේදී මුලින් ගන්න බවක් පිට කරන බවක් හොඳින් දැනුණත් පසුව ටික ටික අඩුවේගෙන යන බවක් පපුව වම් පෙදෙසට වෙන්නට පමණක් ඉහළ පහළ යන බවක් දැනුණත් පසුව විශාල හිරවීමක් තදවීමක් සමග ඇඟට තද රස්නෙත් හා දාඩිය දැමීමක් ඇතිවේ. එතනින් නැවතීමක් වරහන් ඇතුලේ ඉදිරියට නොයන බවක් දැනේ. සක්මන් භාවනාව. එයට සිත යොමු කරගෙන යන විට ධනහිස් දෙකට තද වේදනාවක් ඒ වගේම ටික වේලාවක් යනකොට ඒ වේදනාව පහව ගොස් කකුල් දෙක තදබර තද බර ගතියක් කකුල් දෙකක් නැති බවත් කකුලට ලනු පොටවල් තුනක් පමණ වදින නිසා ඒ කොටස පමණක් දැනේ. අන්තිමට ඇවිද ගැනීමට බැරුව වැටෙන්නට හා සමානයි. පාද ඔසවන්න බැරි තරම්නි. ඒ සමගම ඇඟට රත්වීමක් සමග දාඩියද පිටවේ. මා ගැන අනුකම්පාවෙන් මේ ගැන පහදා දෙනමින් අප ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තවත් চিරාත් කාලයක් ආයුරාෝග්‍ය ලැබේවා. ඔය මේකදී සක්මන් කරනකොට අතිරේක විස්තර දැනෙන්නේ සතිය පිහිට නිසානේ කයට ආපු නිසානේ මේ දැනෙන දේවල් බොරුවක්වත් හීනයක්වත්මත් වෙලා නෙවෙයිනේ. ඒ නිසා මේ තුරුතුරු තව තව බල අපේක්ෂා කරනවා නම් එහෙම නැත්නම් ආපු දේවල්ට බය නැති වෙනවා නම් සතිය තව වැඩෙනවා. මේව එනකොට පැකිලුනොත් බය වුනොත් සැක කරොත් ඒ හැම එකක්ම ඌඩල්ලිකට ලුණු ගැහුවා වගේ සතිය වැඩිවීමට බාධා වෙනවා. ඒ නිසා වෙන දේ වෙච්චාවයි ඒ දේවල් දැනෙන්නේ සතිය නිසා කියලා ඉදිරියට යන්න ඒ වගේම පරියක්ක භාවනාවේදී ඒ මොන බාධක කරදර ආවත් Tamanට කොච්චර වෙලා සත්‍ය පාත්තගෙන යන්න පුළුවන්ද කියලා බැලුවොත් මේ ගන්න ගන්න පොඩි පොඩි ප්‍රයත්නයක් පාසා කරගෙන ගිය වැඩේ තවදුරටත් කරගෙන යෑමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා බාධාවල් පැමිණීම ඇත්තටම කවුරුත් හිතමතා කරන දෙයක් නෙවෙයි. අපි බාධා කරගත්තොත් විතරයි බාධා වෙන්නේ. ඒ එද්දි මගාරෝගණ යන ශාස්ත්‍රය ඉගෙන ගත්තොත් ඒ ශාස්ත්‍රයේ මොනම ශිල්පයක්වත් උගන්වන්නේ නැහැ. ඒ නිසා බාධාගේ සාධකයක් කරගෙන ඉදිරියට ගිහිල්ලා කොතෙක් දුරට සති ධාරාව පාත්තගෙන යන්න පුළුවන්ද කියලා ওই කරන ප්‍රයත්නය හොඳයි. ඕක ඒ වගේ විශ්වාසයෙන් කරගෙන යන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව උඩ වැලිමලුවේ. සක්මන් භාවනාව වැලිමලුවේ කරන විට එක් දිශාවකට වම දකුණ වශයෙන් පියවර 60ක් පමණ සිහියෙන් සතියෙන් යුතුව ගමන් කරන ලදී. එවිට මාගේ යටිපතුල කෙරේ සතිය පැවැත් වූ අතර මාහට සමහර තැනකදී සිසිලසක් තවත් සමහර තැනකදී උණුසුමක් වැලිමලුවේ සියුම් හා ගොරෝසු ගතියක් හා සමහර තැන්වලදී වැලිවල කකුල එරෙන ගතියක් හඳුනාගත හැකි විය. මෙසේ සක්මන් කරන විට සිතට බාහිර අරමුණුද ඇතුළුණු අතර ඒවා වීරයෙන් යටපත් කර මූල කර්මස්ථානයේ තුලම සිත රැඳවීමට මා උත්සාහ ගන්නා ලදී. ඒද ඊතා සාර්ථකව කරගත හැකි වීම නිසා සක්මන් භාවනාව හොඳින් යටිපතුලට අවධානය යොමු කරමින් දිගටම පැයක් පමණ කරන ලදී. සක්මනේ අවසානයේදී දැන් අවසానයි මා මෙතනයි කියා වර්තමාණයට සිත තබාගෙන හැරෙනවා යයි සිතා නැවත හැරීමද ඉදිරියට යනවා සිතා ඉදිරියට යාමද කරන ලදී. පරියංක භාවනාව ආසනයේ මත හොඳින් වාඩි වී සිත වර්තමානයේ තුල පිහිටුවා ආනාපාන සති භාවනාව ආරම්භ කරන ලදී. මෙහිදී මුල් කාලයේදී ආස්වාසය කරන විට නාසිකාග්‍රයට කිසිවක් නොදැනුන අතර ප්‍රස්වාසයේදී උණුසුම් සහිතව හුස්ම පිටවීම දැනුනි. මෙහිදී ආස්වාසය සහ ප්‍රස්වාසය එක සමාන ලෙස දැනුණු අතර ටික වේලාවකින් ආස්වාසය හා ප්‍රස්වාසය ඊතා ඉක්මනින් සියුම් වී ගොස් නාසිකාග්‍රයට නොදෙනී යන ලදී. එවිට මා නැවතත් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා යයි ඒ තුල සිහියත පවත්තා ගනිමින් ඉදිරියට යන ලදී. මේ ආකාරයට මාහට ටික වේලාවක් මූල කර්මස්ථානයේ තුල සිත පවත්වාගත හැකිය. නමුත් විටෙන් විට නොඑක් බාහිර අරමුණු සිතට පැමිණුණු අතර ඒවා හඳුනාගෙන වීරයෙන් යටපත් කරගෙන නැවත නැවත ආස්වාස රස්සාස කෙරේ සිත පිහිටුවන ලදී. මේ කාලයේදී කිසිම වේදනාවක් හෝ දැනීමක් නොදැනුණු අතර අවසාන කොටසේදී නිදිමත ගතියක් දැනුනි. එවිට මා භාවනාව නවත්වා විනාඩි කිහිපයකින් සක්මන් භාවනාව කරන ලදී. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය අර පරියන්කේ අවසානයේ නිදිමත සමහරලාට ඉදිරියට යන භාවනා දියුණු ලකුණක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ නිදිමත එනකොට ලෑස්ති වෙලා ගියොත් විශේෂයෙන් වෙන්නේ අරමුණ සියුම් වෙනකොට නිදිමත එන්න බලන ගතිය. මේ අරමුණ සියුම් භාවයට වැඩි අවධානයක් යොදලා බලන්න ඕනේ නිදිමත හරහා යන්න ඕනේ කියලා. ඒ වාසිය ප්‍රයෝජනට ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම අපි අර නිදිමත ලැබෙන්නේ භාවනාවේ වාසියක් විදියට ප්‍රතිපදාවේ දියුණුවක් විදියට අපි නිදිමතට යට වුණොත් භාවනා කඩා නිසා නිදිමත අපේක්ෂා කරලා යන්න බලන්න නිදිමතේ ඉන්නේ මොන වගේ ලකුණකටද කියලා හුඟක් වෙලාට දකිවි. එකම අරමුණේ බොහෝ වේලාවක් ඉඳලා අරමුණ සියුම් වෙගෙන උට එන්නේ. ඉතින් ඒක හොඳ කෑල්ලක් බහනදී දැකිය යුතු. අන්න ඒකට සූදානමෙන් අවදීන් යන එකයි මේ වගේ වෙලාවට කරන්න තෙරුවන් සරණයි. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව මාහට සුදුසු ස්ථානයක් තෝරාගෙන මා මෙතන සිටගෙන සිටිනෝයයි සිතා ශරීරයේ හිසේ සිට දෙපතුල දක්වා පරීක්ෂා කරන විට මාගේ යටිපතුල හොඳින් ලනුපැදුරේ ස්පර්ශ <clears throat> ස්පර්ශ වී ඇති අයුරු දුටුවෙමි. මා සක්මන වම දකුණ වශයෙන් තබමින් සක්මන් කිරීමට පටන් ගතිමි. එසේ කරමින් යන විටදී পায় තබන්නේ එක්තරා රිද්මයකට බවත්, එය සිත්සක් ආකාරයට තබන බවත් වැටහුණි. සිත සිතුවිලි වලට පිට ගියද නැවත සිහි එළවා පයේ ගැටෙන ලනුපැදුරට සිත යොමු කළේය. එසේ වම දකුණ කියා තබන විට පයේ සිනිඳු ගතියද ලනුපැදුරේ රළු ගතියද වටහා ගතිමි. උඩුකය එනම් හුස්ම වැටෙන අයුරු දැනුනේ නැත. පය තබන විට පයේ ඇතුළත පැත්ත හොඳින් ලනු පොළොවේ ගැටෙන බව සහ පිටත පැත්ත ඊතරම් ලනුපැදුරේ ගැටෙන බව නොදැනිමි. මෙසේ කරමින් සිටින විටදී එක් වරට විත්‍ය සහ පොළව මා දෙසට පැමිණෙන බව දැක්කෙමි. එය බැලීමට යාමත් සමග එය නතර විය. පරියංක භාවනාව. කයට පහසු අයිරින් කුෂන් එකක් මත හිඳගත්ෙමි. ශරීරයේ කෙසේ තිබේදයි කියා බලමින් සිටින විට ඉබේ වැටෙන හුස්ම රැල්ල දුටු වෙමි. ඉන්පසු එය ආස්වාස සහ ප්‍රස්වාසයේ යනුවෙන් මෙනෙහි කරන විට ආස්වාසයේ කෙටි බව සහ ප්‍රස්වාසයේ දිගු බවද දුටු වෙමි. ඒ අතරතුර සිතුවිලි වලින් බාධා පැමිණියද නැවත හුස්ම රැල්ල කෙරෙහිම සිත තබා ගන්නට උත්සාහ ගත්ෙමි. මේ අතරතුර මාගේ එක් නාස්පුඩුවක් පමණක් වැඩ කරන බවක් හැඟුණි. එයින් එක් බටයක් දිගේ හුස්ම ගමන් කරන බව දුටුවෙමි. එක් අවස්ථාවක මාගේ හිස ප්‍රදේශයේ ඈත් වී කය ගල් ගැසෙන බවක් දැනුනි. සිත සහගත වෙන් වී ඇතත් යම් කිසි තැනකින් ඒ සම්බන්ධ වී ඇති බවක් දැනුනි. සිතුවිලි ශබ්දද ඇසිනි. ඒවා බාධා නොවිය. සිත කෙතරම් හුස්ම රැල්ල කෙරෙහි තබා ගන්නට උත්සාහ කරත් එය පිට යන බව දුටුවෙමි. මෙය මෙසේ කරන විට එක්වරම උඩකින් බිමට වැටෙන බවක් දැනිනි. එවිට භාවනාව නිම කෙලෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර මේ අත්භවයේම ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. වචිතයක් දෙන්න හිතනවා. ඉතින් මේ විදිහට ලියන්න පුරුදු වෙන එක හොඳයි. මේ මේක අරන් දෙන්න. කියවන එකත් හොඳයි. කියවන එක ලේසි නෑ. ඔය පැයක් කතා කරනවා කියවම අමාරුයි. ඉතින් ඒකට කරන්න තියෙන්නේ අර පොළව තමයි ළඟට එනවා වගේ පේනවා. ඇඟ ගැස්සෙනවා වගේ තේරෙනවා. ඔගේ වතුර තියෙන දෙන්න ඔබ. මට ඒ වගේ පේන එක Tamanට බය නම් භාවනා දියුණුවක් කරන්න අමාරුයි. මේ පුදණ්ඩ යනකොට මේක පුදණ්ඩ බලන්න යන්න ඕනේ. බලන්නේ ලෝකෙ පෙරලෙනවා පේනවා, බලන්නේ අරමුණු පෙරලෙනවා පේනවා, හිත කලබල වෙනවා පේනවා, කය කලබල වෙනවා පේනවා. ඉතින් එතෙන්දි දැනගත්තා ඒක අපිට සද්ධාව තියෙනවද කියලා. සද්ධාව නැති එකන නැගිටිනවා. තමල ගහලා යනවා. කමක් නැහැ. අනිත් දවසේ ලෑස්තිලා යන්න ගිහිල්ලා බලපුවාම එහෙම පොළොව තමයි ළඟට එනවා පේනවා කයයි හිතයි වෙන් වෙලා වගේ පේන්න පටන් ගන්නවා ආනපානෙ කොරෝසු වෙනවා ශුන් වෙනවා මේ හැකේ හැම එකෙම වෙන්නේ බහන වැඩෙනවයි කියන එක. ඉතින් අනිත් දවසේ මේ ඊට සවටියක් මම බල්ලා තමයි අතාරින්නේ. ඊගා දවසේ සවටියක් මම බල්ලා අතාරිනවා කියලා එක තමයි ඔය හිතේ ඇති වෙන චිත්ත ශක්තිය කියලා කියන්නේ. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න. ඒක ඔක්කොටම ලේසි නෑ. අපි ඒ තරම මේ කයට ආසා කරනවා ජීවිතයට ආසා කරන එක පොඩ්ඩක් එහෙම වෙනකොට තමල ගහලා දూరుනවා. කමක් නැහැ අනිත් දවසේ යනකොට ලෑස්ති වෙලා ඊටත් වැඩිය ටිකක් ඒ විලෝපන ධර්ම නොදන්න ශේෂ්ත්‍රයට හිත යනකොට තමන්ගෙම සද්ධා නැත්තම් බුද්ධ ධම්ම සංඝ කිරේ සද්ධාව තියාගෙන යන්න ඒකෙම භවනා දියුණුවක් වෙන්න පටන් ගන්නවා. අතර බිවයි. එහෙමයි ස්වාමී. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ අනුව මුලින් පහසු ඉරියව්වෙන් ඉඳගෙන සිටියෙමි. එවිට හිස සිත දෙපතුල දක්වා කයේ ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි. පසුව මූල කර්මස්ථානය වෙන ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කළෙමි. එහිදී ආස්වාසය සහ ප්‍රස්වාසය මෙනෙහි කළෙමි. ආස්වාසයේදී හුස්ම ඇතුල් වන බවත් ප්‍රස්වාසයේදී පිටවන බවක් දැනුනෙමි. හුස්ම පිටවන විට උඩුතොලේ ගැටෙන ආකාරය උණුසුම් වාතාංශු ලෙස වාත අංශු ලෙස ගැටෙන ආකාරය දුටුවෙමි. මෙලෙස හුස්ම කෙටිවන ආකාරයේද දිටිමි. ඉන්පසු එය සිහින්ව ගොස් නැතිවන ආකාරයේද දැනුනිමි. නැවත නැවතත් ආස්වාස ප්‍රාස්වාසයේ දැනෙන්නට විය. මෙලෙස පරයන්කේ විනාඩි 40ක් 50ක් විතර සිටියා. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් අවවාද ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි. ආනපනේ වැඩි විස්තර තවත් බලන්න පුළුවන් නම් ඒ අතරමටම හිතයි අරමුණයි සමීප වෙනවා. එතකොට බාහිර කරදර ගොඩක් අඩු වෙන නිසා හැකිලා අවස්ථාව ලැබිච්ච ගමන් හිතට අරමුණට පුළුවන් තරම් සමීපව නිරීක්ෂණය කරන්න. එතකොට අරමුණේ ගොඩාක් විස්තර දැනෙන්න පටන් ගන්නවා. විස්තර වාර්තා කිරීමෙන් ඒ විස්තරට ගරු කිරීමක් කරනවා. ඒ නිසා මේ විදිහටම අනිසරසෙත් ගිහිල්ලා පුළුවන් තරම් අරමුණ දැපෙන තමා ගත්ත වෙලාවේ නතු කරගත්ත වෙලාවේ වැඩි විස්තර දක්නාසුලෝ දිකට භාවනා කරන්න කියන එක තමයි කියන්නේ. සාමාන්‍යයෙන් ඒකේ සක්මන ගැන තියෙනවා. සක්මන ගැන? තියෙනවා ඒකත් කියන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. ඔබ වහන්සේ පැවසූ ලෙසට සක්මන් භාවනාවේ යෙදුණෙමි. මුලින් දකුණු කකුල ඔසවනවා, ගෙන යනවා, බිම තබනවා මෙනෙහි කළෙමි. පසුව වම් කකුලත් එලෙස මෙනෙහි කළා. ටික වේලාවකින් වැලිවල ගැටෙන විට රළු ස්වභාවයත් සිනිඳු ස්වභාවයත් වැටහුණි. ඉන්පසු කකුලේ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය හන්දිවල චලනය දකින්නට ලැබුණා. මෙලෙස විනාඩි 40ක් පමණ කාලයක් එසේ සක්මනේ යෙදුණා. මාගේ මෙම භාවනාවේ යෙදීම මෙලෙසම දිගටම කරගෙන යා යුතුයද ඔබ වහන්සේගෙන් ඊටමත් ගෞරවයෙන් දැන ගැනීමට කැමැති ඔබ වහන්සේට දීර්ඝායු වේවා ඒකෙත් හොඳයි. තොරතුරු හොයලා තියෙන හොඳයි. මේකට වැඩිය සමීපව බලලා පිටත් වැඩිය තොරතුරු කාගෙන මීටත් වැඩිය තොරතුරු වාර්තාගත කරන්නට අධිෂ්ඨාන කරගන්න කියන එක තමයි කියන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාවේදී සිත එකඟ කර ගැනීමට උත්සාහ දැරුවද ආනාපාන වාර 7-8ක් පමණ පසු ඉක්මනින් සිත විසිර යයි. කායික අපහසුතා නොසන්සුන් බවක් හා අන් අය කරනු ලබන පිළිවෙත් අධ්‍යයනය කරමින් දැනුවත් වීමට සිත පෙළඹේ. ඉබැවින් සිත නොසන්සුන් වී යයි හැඟේ. නැවත සිත එකඟ කරගත්තද විගසින් විසිර යන ස්වභාවයක් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පිළිපැදිය යුතු උපදෙස් තවදුරටත් පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. ඔගලක් කරාට ඒ ගතිය මේ පරියංගයට වැඩිය සක්මණීය කරදර කරගන්න අඩුයි. ඒ නිසා පුළුවන් තරම් සක්මණටත් දාන්න මේ ආධුනික හිතක් කැලෙන් එළියට ගත්ත මීහරකෙක් වාගේ ඒක ඔය ගිය ගාම හීයකට ගන්න බෑ. කරත් එකට බඳින්න බෑ. ඒ නිසා ඒ වෙලාවෙදී ටිකක් ඌ දඟලලා දඟලලා හති වැටෙනකන් කරබුරුල් කරන්න නැතුව තියන්න ඕන. එතකොට නඩලා නඩලා කණු උඹලම ලකිනවා. ඒ නිසා ආරම්භයේදී මේ කියන කලබලේ දැන් අර ගහපු මැද්දේ ගහපු වර වරපටේ හයිය තමයි පෙන්වන්නේ. ඔහෙ නටපු දෙය. ඔහෙ දඟලපු දෙයෙන් තමයි පුළුවන් තරම් මූල කර්මත්තාන්ට හිතියෝ දාන්න ලදලද වෙලාවේ. මෙව නතර වෙන්න හිතන්න එපා. හිතන්නේ දාන්න වැඩි වෙනවා. මූල කර්මත්තානේ උපක්‍රමශීලීව නැවත නැවත යොදනකොට ඔය හිතා ගන්න බැරි තරම් වේගයෙන් හිතවිලි එනවා වගේම හිතවිලි එක නතර වෙලා හිත කීකර වීමත් වෙනවා. ඒකයි බුදුරජාණන්සේ බය නැතුව කියන්නේ යොදනේතර කාලයට සාපේක්ෂව Tamanට ප්‍රතිඵල තියෙන නිසා ආධුනික මනසක් වශයෙන් අනුකම්පා කරලා කැලින් එළියට ගත්ත ගම මීහරකෙක් වගේ වටියක් දැපෙන වැටනකන් හෙම්බත් වෙනකන් කොහොම බැඳලා තියෙන එකයි කරන්න ඕන. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපානයේ කෙරෙහි සිත යොමු කර සිටින විට නාසිකාග්‍රේ යම් දැවටීමක්සේ දැනේ. ඊතා කෙටි කාලයකින් ඒ නැති වී යයි. පසුව කිසිවක් නොදැනේ. නමුත් එළඹ සිහියෙන් ආනාපානයට යොමු සිටිමි. නමුත් දැනෙන්නේ නැත. කුමක් කරමිද පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔය තමයි ඉඳගෙන ඉන්න බව දන්නවනේ හොඳටම ධානාපන්න දැනීම නොදැනීම ඒකට ලැබෙන අතිරේක ලාභයක්. මම ඇවිදිනව නෙවෙයි මම ඉඳගෙන ඉන්නවා. ඒතර බෑන ඔකෙන්ද දන්නේ ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවයි කියලා ඒ තොරතුරු ලියවනම් ඇති. මේ ආනාපාන නොදැනීම සියුම් භාවයේ ඉතර බරකට ගන්න බෑ ලැබෙනවා නම් හොඳයි. ඒක අතිරේක ලාභ. ඉඳගෙන ඉන්න බව පිළිබඳව වැටෙනවද ඒකේ විස්තර ඇතුල් කරන්න. එතකොට ඉබේම ඔය තමන් බලාපොරොත්තු වෙන තැනට හිත යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. උදෑසන සක්මන් භාවනාවේදී මම পায় ඔසවනවා, পায় යවනවා, পায় තබනවා ලෙස සක්මන් කෙලිමි. මෙසේ සක්මන් කරන විට මුලින්ම සිත වෙනත් අරමුණු කරා යන බව දැනගතිමි. නැවතත් අරමුණට ගතිමි. මෙසේ ටික වේලාවක් ගත වූ පසු ටික එක දිගට සිත එම අරමුණේම පියවර 15කට වැඩි වාර සංඛ්‍යාවක් පවත්වාගත හැක. විතක එක් පයක් එසවීමේදී අනෙක් පයට බර ගතියක් දැනේ. විතක පයට සිසිලසක්ද සියුම් වැලිවලද පය විසිරීමක්ද විතක ගල්කට පෑගීමෙන් රළු බවක්ද විතක ගල්කට පෑගීමෙන් රළු බවක්ද දැනේ. පින්වත් ස්වාමින් වහන්ස මෙසේ භාවනාව දිගටම සිදු කිරීම සිදු කළ යුතුයද නැතිනම් කුමන කුමක් සිදු කළ යුතුයද පහදා දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔය වගේ කරදරයක් නැතුව ඉදිරියට යන වෙලාවේදී වෙන මොනවද කරන්න ඕන කියලා කල්පනාවම බාධාවක් අපිට කලාතුරකින් තමයි භාවනා කරගෙන යන වෙලාවක් හම්බ වෙන්නේ ඒ වෙලාවේදී පාර හම්බ වෙච්ච වෙලාවේ කරගෙන කරගෙන යන එකයි තියෙන්නේ වෙන මොනවාරි කරන්න ඕන නම් කියයි. දැන් මේ දීලා තියෙන්නේ ඕක කරන්න. ඒ නිසා ඕකට බාධාවක් නැත්තම් වැඩි වේලාවක් කරන්න කරන්න ඒක සිද්ධ වෙන්න පටන් ගන්නවා. වශී වෙන්න පටන් ගන්නවා. ඒ නිසා හම්බ වෙච්ච වෙලාව හොඳයි වගේ පේන්නේ. ඒක තාක්ෂණත මනසිකාරය පවත්තා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී পায় පොළවට ගැටෙන ආකාරය එනම් මුලින් විලුඹ සිට ඇඟිලි තුඩ දක්වා සිත යෑම වැරදිද කරුණාවෙන් පහදා දෙන සේක්වා. මොකද්ද අන්තිම කැලේ? විලුඹ සිට ඇඟිලි තුඩු දක්වා සිත යෑම වැරදිද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. නැති එහෙම යනකොට වැඩියෙන් සතිය පිහිටලා තියෙනවා නම් Taman කාරණා යෙදිලා තියෙන බව දන්නවනම් ඉතින් ඒක තමයි අපි බලන්න ඕනේ. එක තැනකම තියෙන දෙයකද හිත පවතින්නේ නැත්නම් විලුඹේ ඉඳලා ඉදිරියට යන එකද හිත පවතින්නේ කියන එකේ අරමුණේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. තමන්ගේ සතිය තියනවාද කියන එකයි දැනගන්න ඕනේ. එනිසා බුදුජානක අපිට දීලා තියෙන්නේ හෙල්ලෙන දෙයක් තමයි බල බල ඉන්නේ. එතකොට තමයි අපිට මේ චලනය කියන එක කම්පන වෙනවා කියන එක වෙනස් වෙනවා කියන එක අනිත්‍ය කියන එක තේරෙන්නේ. ඉතින් අනිත්‍යර කරන චෝදනාවක් තමයි ඔය තියෙන්නේ. මේ අරමුණේ වෙනස් වෙන එක හොඳ නරකද කියලා අර නිත්‍ය සංඥාවේ ඝන බහලක. මේ නිසා හොඳයි. ඒ කමක් නැහැ. සතිය තියනවාද කියලා බලලා දිගට කරගෙන යන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී වේගයෙන් ඇවිදින විට සතිය පවත්වා ගැනීම අපහසුය. නමුත් සෙමින් ඇවිදීමේදී එය පහසුය. එම ක්‍රමය පුරුදු කිරීම සුදුසුද? නැත්නම් වේගයෙන් ඇවිදින විටදීද සතිය පීටුවා සතිය පවත්වා ගැනීමක් පුරුදු කළ යුත්තේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ අර වීඩියෝ එක බලන්න හම්බුනේ නැද්ද සක්මන් භාවනාවේ? වීඩියෝ පිටියක් හදලා තියෙනවා බොහොම ෂෝක් එකක්. මේ ඒක බලන්න ඕනේ. ඔය ඒක බලන්න. එතකොට තේරෙයි සත්‍යයයි අපිට ඕන කරන්නේ. ඉක්මනට ගමනක් යන්න හදිස්සියක් නැහැනේ. ඒ නිසා SMS දාලා තියෙන්නේ slowly, mindfully, silently. පින්තට වැඩිය හිමීට ඇවිදිනකොටම හිත අහනවා ඇයි කියලා. ඒකට කියන ඇයි යකෝ සතිය පිහිටවන්න මෙහෙම ඇවිදින්නේ යන් කියලා. ඉක්මනින් දුවන්න ගියාම බලන්න හැතැම්මනා වගේ කොහේ යනවද හොයන්න බෑ. ඒ නිසා ඒක දන්නවනම් අවශ්‍ය කරලා තියෙන සත්‍ය පිටවන්නයි. ඒ නිසා සත්‍ය පිටවීම සඳහා අවශ්‍ය අනුග්‍රහයක් කරන්න. ඒ වෙනතුව ගමනක් යන්න හෝ ගණන් කරන්න හෝ අවශ්‍යතාවයක් නැහැ. ඒ වීඩියෝ පිටිය බලන්න. ඒකෙත් ඒකේ පොඩි ළමයින් හදලා තියෙන්නේ. ඒ ළමයි පුදුම ලස්සනට ඒක කරනවා වීඩියෝ පිටියත් හරීම තොරතුරු සහිතයි. අනිතිකේ පොඩි ළමයි ඔය වගේ ප්‍රශ්න කවදාවත් අහන්නේ නැහැ. සක්මන් කරලා කවියෙන් උත්තර දෙන්න. වැඩිම අල්ලන්න කොච්චර තොර දුන්නත් මදි. අර මදියකමයි වෙන්නේ. පොඩි උන්ගේ නෑ. එනිසා ඒ මේ හදලා තියෙන අත්‍තරම වාඩි වෙලා ඉන්න පරියන්ක භාවනා පිළිබඳව සහ සක්මන පිළිබඳව ඒ දෙකම හරීම තොරතුරු දායකයි. ඒ නිසා අපි බලමු බලලා නැවතිල්ල යන්න කියලා කියන්නේත් නෑ ඉක්මනට යන්න කියන්නේත් නෑ සතිය වඩන්න මොකද්ද අවශ්‍ය කරලා තියෙන එක Taman දැනගෙන ඒ අනුග්‍රහය කරන්න කියන එකයි පොදු උපදේශය. පෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස. ආනාපාන සති භාවනාවේදී ආස්වාසය හා ප්‍රස්වාසය සුළු වේලාවක් පැවත සිත තීන මිද්දේටපත් වේ. විටින් විට සතිය පැමිණෙන නමුත් පැය භාගයක් පමණ පැය භාගයක් පමණි. එමේ හේතුව නිසා එපා වෙන පැටලිලි සහගත තත්ත්වයක් ඇතිවේ. අවසාන පැය භාගයේදී නැවතත් ආස්වාසය ප්‍රස්වාසය වැටෙන්නට පටන් ගනී. එවිට නිදිමත නොමැත. සක්මන් භාවනාවේදී තත්ත්වය මෙසේමය. භාවනාවේ මුල් කොටසේදී උද්‍යෝගයේ පවත්වනවා පවත්වා ගැනීම සිදු වෙනවා මේ සඳහා උපදෙස් දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා භාවනා මුල් කොටසේදී අවධානය ලියලා මොකද? මුල් කොටසේ මුල් කොටසේදී උද්‍යෝගයේ පවත්වා ගැනීමට උපදෙස් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ මුල් කොටසේ සමහර විටක තමන් බරට අරමුණේ විපරිණාම වගේක් වෙනවා. වෙනස් වීම වගේක් වෙනවා. එක්කෝ යටිහිත ඒකට කැමති නෑ. එනතන තමන් ඒක බලාපොරොත්තු යන්නේ. එතකොට මේ වෙනස් වීම දකින්නේ නොපෙනී යෑමක්, ගිලිහි යෑමක්, ඡේවි යෑමක්, වැවි යෑමක් විදිහට නිසා අනිද්දාසේ භාවනා කරන්න මුල් කොටසෙමත් සමාලාට බලයින් අරමුණ ඡේ වෙනවා, වැය වෙනවා, නොපෙනී යනවා. ඒක දකින්න බලාගෙන යන්න ඒක පෙන්වන්න තමයි බුදුරජාණන්සේට ඕනලා තියෙන්නේ. ඉතින් අපි ඒක දකින්න අකමැති නිසායි නින්දට වැටෙන්නේ. අවුල් වෙනවයි කියලා කියන්නේ. හිත එක තැනක පවතින්නේ නැහැ කියන්නේ. ඒ නිසා භාවනාව හරියති. නමුත් වැරදි සංඥාවෙන් ගිහිලා තියෙනවා. නිසා අරමුණ වෙනස් වෙනවා. තුනී වෙනව කමක් නැහැ. මම ඒක බලන්න තමයි භාවනා. ඒක තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ඒ නිසා මුල් කොටසේදී වෙනස් වීම අපේක්ෂා කරගෙන යන අනිත්‍ය සංඥාවෙන් භාවනා කරන්න කියලා කියන්නේ. ස්වාමීන් අවසාන ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයංක භාවනාව. ආස්වාස ප්‍රස්වාසයත් ගණනය කිරීමේ ක්‍රමයට ආරම්භ කර කරන ක්‍රමය මගින් ඉබේ මතුවන ආනාපාන සතියට සිත පිහිටුවා බීමට හැකියාව ලැබෙනවා. වරින් වර විවිධ දේ ඔස්සේ සිත ඉවතට ගියත් නැවත අරමුණ කරා පැමිණීමට හැකියාව ලැබෙනවා. මාහට බලපවත්වන ගැටලුව වී ඇත්තේ ශරීරයේ වරහන් ඇතුළු විශේෂයෙන් මුහුණේ. කෘමීන් ඇවිදින්න වාගේ කැසීමක් ඇතිවීමයි. මෙම අපහසුතාවය මෙනෙහි කළත් යම්කිසි සහනයක් ලැබෙනමුත් නැවත නැවතත් ඇතිවේ. සක්මනේදී පා තැබීම පා ඉදිරියට ගෙන යාම ගැන සිත යොමු කිරීමට පුළුවන්. වරින් වර ධනහිස් ආශ්‍රිතව සිත මාංශවල රිදුම් ඇතිවේ. ආශ්‍රිතව මාංශවල රිදුම් ඇතිවේ. නමුත් මගහරවා ගැනීමට පුළුවන්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මගහරවා ගන්න ටික ටික ඉස්මතු කර ගන්න ක්‍රමයකට යන්න පුළුවන් නම් භාවනා දියුනේ. ඒ මතුවෙන භාවනා දියුනේදී මතුවෙන ලකුණු ඔයගලට මගහරවන්න ගියොත් ප්‍රතිඵල මගහැර. නිවන මගහැර. සතිය මගහැර. නිසා සතිය පිළිපෙහෙටන ඉතින් ලකුණු වගේක් වෙයි පෙන්නනේ තව ඉස්මතු කර ගන්න බලන්න ලෑස්තිලා යන්න. මේක භාවනා ප්‍රතිඵලයක් විදිහට සලකන්න. ඒකට තමයි තේරෙයි අපි මෙතෙක් කල් කරලා තියෙන හැම භාවනා ප්‍රතිඵලයකට මූණට කියලා ගහලා තියෙන්නේ. කුණු වතුරක් කරලා තියෙන්නේ. ඉතින් කමඨාන සුද්ධු උනේ නැත්තම් අපි හැමදාම එනේන ප්‍රතිඵලයට පයින් ගා ගහ ඉනවා. ඒ ශායි කියන මූනේ නලියන ගතිය සහ මාංශ පිටිය වල ඒ කැක්කුම් භාවනා ප්‍රතිඵලයි. භාවනාවේ දරුවෝ එහෙම නැත්නම් භාවනාවේ දියුණුවක් කියලා හිතාගෙන සාදර වෙලා යන්න. එතකොට කතන්දරේ සම්පූර්ණයෙන්ම වෙනස් අපි විනාඩි 10ක් 15ක් වැඩිපුරක් තරම් තියෙනවා. ඒ නිසා කොහොම හරි ප්‍රශ්න 22ක් කියවයි කිව්වම thank you කියන්න වෙනවා. කජේ විරනවා. ඉතින් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා වාරය સમાપ્ત කරනවා. අපිට තියෙන විනාඩි 50ක් සාහිත්‍යසන කාලයක් සක්මන් භාවනාව සඳහා ඊට පස්සේ අපි මෙතන තුනට නැවත රැස් වෙනවා සාමූහික භාවනාවකට. ඒ මතක් කිරීමත් සමගම අපි මේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.